ධර්මයේ ඉගෙන ගන්න ආය විදිහට ඔබට තේරෙන්න ඕන කාම විතරක ව්‍යාපාද විතරක විහිංසා විතරක කියන ඒ විතරකයන් ඊටාම දුක් සහිත දුක් උපදවන පීඩා උපදවන ජීවිතේට අයහපතම ඇති කරන දේවල් විදිහට ඔබ තේරුම් ගන්න ඕන තේරෙන්න ඕන ඔබට කාම විතරක නිසා සපක් උපදවන්නේ නැහැ ව්‍යාපාද විතර්කණය සැපක් උපදවන්නේ නැහැ. විහිංසාව විතර්කයෙන් සැපක් උපදවන්නේ නැහැ. සැප විපාකයක් උපදවන්නේ නැහැ. ඒ වයින් දුක් උපදවන්නේ දුක් විපාකයි උපදවන්නේ. ඒ විතර්ක තියෙන තාක් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක මුල් කරගෙන සුගති ලෝකයක උපතක් ඇති කරන්නේ නැහැ. සුගතියේ ඉපදෙන්න ඒ විතර්ක උදව් වෙන්නේ නැහැ. එතකොට යම් කෙනෙක් කාම විතර්ක බහුල කර කර වාසය කරනවා නම් ව්‍යාපාද විතර්කයේ බහුලව පවත්වනවා නම් විහිංසා විතර්කයේ බහුලව පවත්වනවා නම් එයාගේ සිත දුගතියට සකස් වෙනවා දුගති ලෝකයේ විපාක පිණිස එයාට කර්ම සකස් වෙනවා සුගතියකට යන්න බැරි වෙනවා සුගතියට යන්න බැරි කෙනාට නිවන කරා යන්න බෑ ඒකයි භාගතුන් වහන්සේ පෙන්වන්නේ මහණෙනි කාම විතර්කය අන්ධ කරන දෙයක්. ඇස නැති කරන දෙයක්. නුවණ නැති කරන දෙයක්. ප්‍රඥාව නිරුද්ධ කරන දෙයක්. දුක්පක්ෂයට අයිති දෙයක්. සුගතිය දුක්පක්ෂයට අයිතිද? මනුස්ස ලෝකේ මනුස්ස ලෝකේ ඉපදුන අපි දුක්පක්ෂයට අයිතිලා ඉන්නේ. අපට දුකක් තියෙනවා. නමුත් මේ මනුෂ්‍ය ලෝකයේ සුගතියක් විතරයි භාගතුන් වහන්සේ දේශනා කරන්නේ. නේද? අපට අම්මා තාත්තගේ සෙනෙහස තියෙනවා. අපි මෙලොව එළිය දකින්න පෙරනේ අම්මගේ සෙනෙහස අපට ලැබෙන්නේ. ඒක සුගති සැපක් නෙවෙයිද? ඒක සැපක් නෙවෙයිනේ. නේද? මෙලොව එළිය දැක්කට පස්සේ අම්මගේ සෙනෙහස, තාත්තගේ සෙනෙහස, වැඩිහිටියන්ගේ සෙනෙහස මේ ලෝකයේ මිනිසුන්ගේ සෙනෙහස අපට කොච්චර තියෙනවද? බුදුරජාණන් වහන්සේගේ කරුණාව අපට උරුම වෙනවානේ. නේද? එනේ මනුස්ස ලෝකයේ සුගතියක්. අපට ප්‍රිය රූප වලින් සුවයක් තියෙනවා. තියෙනවනේ සුවයක්. නැද්ද? අන්තයකට යන්න එපා කියලා අපි කලින් කිව්වේ නේද? තියෙනවා. අපට රස මිහිරි කෑමක් හදලා කෑම ටික අනුභව කරගන්න පුළුවන්. සුගතියක් කියන්නේ ඒකයි. දැන් තිරිසන් ලෝකයේ පුදුන කෙනාට කුඹුරක් කොටන්න පුළුවන්ද? වී ටිකක් වපුර ගන්න පුළුවන්ද? පුළුවන්ද? බත් වේලක් උයන කන්න පුළුවන්ද තිරිසන් ලෝකේ? දැන් මිනිස්සුන්ට පුළුවන් නේක. කුඹරක් කොටාගෙන වී ටිකක් වපුරගෙන බත් ටිකක් හදාගෙන මීරි කෑම වේලක් හදන් කන්න පුළුවන් නේද? හැබැයි ඒවයි දුකක් තියෙනවා. ඒක තේරුම් ගන්න ඕනේ. ඒවයි දුකක් තියෙනවා. ඒ බත් වේලක් උයාගෙන කන්න ඊටාම දුකක් විඳින්න වෙනවා. හැබැයි තිරිසන් ලෝකයට වඩා පහසුයි. තිරිසන් ලෝකයට වඩා ගොඩාක් පහසුයි. പ്രേත ලෝකයට වඩා පහසුයි. പ്രേත ලෝකයට වඩා ගොඩාක් පහසුයි. හැබැයි පහසුවට ගොදුරු වෙන්න එපා. දුක් ගොඩකුත් තියෙනවා. කුඹුරු කොටන්න දුක් විඳින්න ඕන. වපුරන්න දුක් විඳින්න ඕන. වතුරු බඳින්න දුක් විඳින්න ඕන. ගොවිතැන් කරන දුක් විඳින්න ඕන. ගොඩාක් දුක් විඳින්න ඕන. හැබැයි සැප ටිකක් තියෙනවා. ඒ නිසා මේ ධර්මය මධ්‍යස්ථව කල්පනා කරලා තෝරගන්න ඕන ධර්මයක්. මේ මනුස්ස ලෝකයටවත් එන්න දුෂ්කරයි අමාරුයි කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක බලවත් කරන කෙනාට මනුස්ස ලෝකයේ සැප තියෙනවා දුක් ගොඩකුත් තියෙනවා මේ ලෝකයේ තියෙන ලොකුම යහපත තමයි මේ සැප දුක තේරුම් අරගෙන මේවයි හේතු තේරුම් අරගෙන මේ දුකෙන් නිදහස් වෙන්න පුළුවන්කම මේ ලෝකේ තියෙනවා ඒක තමයි මනුස්ස ලෝකයේ තියෙන ලොකුම ලාභය තිරිසන් ලෝකයක නැහැ, പ്രേත ලෝකයක නැහැ, නිරේක නැහැ. අප තේරුම් ගත යුතුයි කාම විතරකේ බහුල කරන කෙනාට, ව්‍යාපාද විතරකේ බහුල කරන කෙනාට, විහිංසා විතරකේ බහුල කරන කෙනාට මේ මනුෂ්‍ය ලෝකයටවත් එන්න බෑ. ඇයි එන්න බෑ කියන්නේ? ඒක ඔබ විශ්වාස කරනවද? ඈ මේ අකුසල විතරක බලවත් කරන කෙනාට මනුස්ස ලෝකෙටවත් එන්න බෑ කියලා කින්ද ඔබ විශ්වාස කරනවද? අමාරු විශ්වාස ගන්නේ. නමුත් ඔබ තේරුම් ගන්න ඕන බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහණෙනි කාම විතරකය අන්ධ කරන දෙයක්. ඇස නැති කරන දෙයක්. නුවණ නැති කරන දෙයක්. ප්‍රඥාව නිරුද්ධ කරන දෙයක්. දුක්පක්ෂයට අයිති දෙයක්. එහෙනම් කාම විතර්කයේ බලවත් කරන්න කරන්න කරන්න අන්ධ බවටපත් වෙනවා. අන්ධයා දන්නේ නැහැ මේ මව මේ පියා මේ සහෝදරයා මේ සහෝදරි මේ මිනිසයා මේ තිරසනා මේ මුකුත් දන්නේ නැහැ. අම්මටම බයිනවා පරස වචනේ. අම්මටම සැරවර වෙනවා. එහෙම තියනෝ නේද? ඒ මොනවා නිසාද? අන්ධභාවය කියන්නේ ඒකටයි. ඒතර යාට මනුස්ස ලෝකේ සිටියා වුණාට මනුස්ස සැප වින්ද වුණාට ඌට කර්ම රැස් වෙනවද යලි මනුස්ස ලෝකයකට එන්නේ? රැස් වෙන්නේ නැහැ. මක් නිසාද? අන්ධ වුණ නිසා, කාමයන් නිසා, කාම විතරක වලින් අන්ධ වුණ නිසා ඌගේ කර්ම සකස් වෙන්නේ දුක්පක්ෂව, දුකට පක්ෂව. නේද? දුකට පක්ෂව යාට කර්ම සකස් වෙන්නේ දුකට පක්ෂව කර්ම සකස් වෙන කෙනාට මනුස්ස ලෝකයට එන්න බෑ. කාම විතර්ක වලට වඩා දරුණුයි නේද ව්‍යාපාද විතර්කේ? නේද? බත්මාළු ටිකටම ගිජු වෙලා නේද ඒකටම රණ්ඩු කරන්නේ. බත්මාළු ටිකට ගිජු වෙලා ඒකටම රණ්ඩු කළා ඒකටම නේද මරාගන්නේ. එහෙනම් කාම විතර්කයට වඩා භයානකයි ව්‍යාපාද විතර්කේ. ඊට වඩා භයානකයි විහිංසාව විතර්කේ. නේද? පැහැදිලි නේද? එහෙනම් ඒ ඔක්කොම කාමයන් නිසා නේද? කාමයන් ඇසුරු කරගෙන සිතේ නේද හටගන්නේ. එනම් මේ හීන වූ කාමයන්ට ගොදුරු වෙලා හීන වූ කාමයන්ගේ ආස්වාදයේ ස්වල්ප වූ ආස්වාදයට රැවටිලා එහි ආදීනව නොදෙන මුලාවෙන් ඒ කාමයන් පරිහරණය කිරීම නිසා මිනිස්සු පංචශීලයේ බිඳ ගන්නවා. පාපී ජීවිතවලටපත් ගොදුරු වෙනවා. එයාට සැප විපාක පිණිස කර්ම රැස් වෙන්නේ නැහැ. ඒකයි දුක්පක්ෂයට අයිති වෙන්නේ. අයිති වෙනවා කියලා කියන්නේ අකුසල විතර්කයක්. එයාට නිවන කරා යන්න බෑ. ඇයි නිවන කරා යන්න බෑ කියලා කියන්නේ? නිවන කරා යන්න පුළුවන් තැනකට එයාට සකස් වෙන්නේ උපතක්. දැන් ඔබට තේරෙනවද මේ අකුසල විතර්ක වල භයානක බව? ඒ අකුසල විතර්ක උපදින්නේ කාමයන් ගැන මුලාවෙන් කල්පනා කරන නිසා. කාමයන් ගැන මුලාවෙන් කල්පනා කරන නිසා අකුසල විතර්ක හටගන්නේ කියලා ඔබට තේරෙන්න ඕන. ඒ නිසා කාමයන් ඇසුරු කරගෙන වාසය කරන අය විදියට ඒ ආස්වාදයේ ආස්වාදයේ විදියටත් ආදීනවේ ආදීන විදියටත් නිස්සාරණයේ නිස්සාරණයේ විදියටත් තේරුම් ගන්න පුරුදු වෙන්න ඕන. ඒතර ඒ එහි ආස්වාදයේ තමයි යමක සපක් සොම්නසක් තියෙනවා නම් ඒක ඒකේ ආස්වාදය. ඒ විතරයි භාගතුන් වහන්සේ පෙන්වා දෙන්නේ. ඒතර අපි බත්මාළු ටිකක් කෑවොත් ඒකේ සපක් පහසුවක් තියෙනවා. ඒක ඇත්ත. ඒක අපි තේරුම් ගන්න ඕන. නමුත් ඒ ඒ සුළු ආස්වා ඒ ආස්වාදේ සුළුයි. ඒ බත් ටිකම වැඩිපුර කෑවොත් අපි අපිට පීඩාවක් වෙනවනේ. නේද? ඒතකොට තේරුම් ගන්න ඒ ආස්වාදේ කොච්චර පොඩ්ඩයිද කියලා. ඊළඟට ඒකේ ආදීනමය ඊටාම භයානකයි දරුණුයි ආදීනමය ගොඩාක් තියෙනවා. ඒ විදිහට කාමයන්ගේ ආදීනමය ආදීන විදිහට තේරුම් ගන්න. ඊළඟට එහි ඇල්ම දුරු කරන් පස්සේ නිදහස් වෙන්න පුළුවන්. ඒකයි නිස්සාරණය කියලා කියන්නේ. යමක් කෙරෙහි ඇල්ම දුරු කර ආශාව දුරු කරොත් ඒකෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ වගේ කාමයන්ගේ ආස්වාදයේ ආදීනෝ නිස්සාරණය කියන තුන දැනගෙන දැනගැනීම ප්‍රඥාවට අයිතියි. ඒ විදිහට කාමයන්ගේ ආස්වාදයේ ආදීනවේ නිස්සාරණය තුන දන්න කෙනා තුළ කාම විතර්ක බැහැර වෙනවා. නික්කම විතර්ක පිහිටනවා. මක් නිසාද? කාමයන්ගේ ආස්වාදයේ ආස්වාදයේ විදිහටත් ආදීනවේ ආදීන විදිහට තේරුම් ගන්නකොට ඒ තේරුම් ගන්න හිතෙන්නේ ඒ සඳහා යා විතර්ක පාවිච්චි කරනවා. ඒ විතර්ක නෙක්ඛම් විතර්කයට අයිති. දැන් නුවණින් සලකා ආහාර ගන්නවා කියලා කියන්නේ ඒ නෙක්ඛම් විතර්කයට අයිති ධර්මයක් පුරුදු කිරීම. පැහැදිලිද? ඊළඟට ආහාරයේ පිළිකුල් සංඥාව වඩනවා කියලා කියන්නේ ඒ ආහාරයේ ආදීනව සිහි කරන එකනේ. ඒ ආහාරයේ අතින් අල්ලනකොට පිළිකුල් වෙනවා. ඒ ආහාරයේ කටට ගත්ත ගමන් පිළිකුල් බවටපත් වෙනවා. ඒ හාරේ බඩවැල් දිගේ යද්දි බඩට ගියාම වමනේ බවටපත් වෙනවා. බඩවැල් දිගේ ගිහිලා අසුචි බවටපත් වෙනවා. දුර්ගන්ධේ බවටපත් වෙනවා. ඒකේ අනිත්‍ය ගැන කල්පනා කරන්න. ආහාරේ. ස්වල්ප වෙලාව ඒකේ ආස්වාදයක් තියෙන්නේ. සුවඳ ස්වල්ප වෙලාවයි තියෙන්නේ. රස මිහිර ස්වල්ප වෙලාවයි තියෙන්නේ. ඊටා ස්වල්ප වෙලාවකින් ඒක බලවත් ආදීනියක් ඇති කරන ඒ ආහාරයෙන්. ඊටම අප්‍රසන්න පිළිකුල් දෙයක් බවට පත් වෙනවා. ඊළඟට ඒ ආහාරයට ගිජු වුණොත් බලවත් අනතුරු ඇති කරන අපේ ජීවිතවලට. ආදීනෙම ගොඩාක් ආහාරයේ රසට ගිජු වෙලම තමයි ගහගන්නේ, මරාගන්නේ, කපා කොටා ගන්න, රණ්ඩු සරුවල් කරන්නේ. වාද බේද කරගන්නේ. ඒවට ආහාරයේ රසට ගිජු වෙලම තමයි හොරකම් කරන්නේ, සත්තු මරන්නේ, බොරු කියන්නේ, මද්ද්‍රව්‍ය බොන්නේ. ඒ රස රසට ගිජු වෙලා. මංකොල්ල කනවා, කේලම් කියනවා. නින්දා කරනවා, පරස වචන කියනවා. හදිහුණියම් කරනවා. ගහනවා, බනිනවා, මරනවා, කපන කොටන මේ ඔක්කොම නරක දේවල් බහුල වශයෙන් ගොඩාක් කරන්නේ ආහාරයට ගිජු වෙලා. නේද? ඉතින් ඒ වගේ මේ ප්‍රිය රූප ශබ්ද ගන්ධ රස පහස කියන ඒ ඒ පහටම සම්බන්ධයි. නමුත් ආහාර විතර ගැන විතරක් කතා කළොත් ඒ ආහාර තෘෂ්ණාව නිසාම මේ නරක දේවල් ඔක්කොම ගොදුරිනවනේ. ආහාරයට ගොදුරු වෙලාම ආහාර රස තෘෂ්ණාවට ගොදුරු වෙලාම ප්‍රාණඝාතයේ සොරකම් කිරීම වැඩිකාම සේවනේ මේ ඔක්කොම කරනවා. සොරමරකම් කිරීම ඔක්කොම තක්කලිකම් ඔක්කොම කරනවා රස තෘෂ්ණාවට ගොදුරු වෙලා. නේද? බලන්න ඉතින් ඊළඟට එහෙම එහෙම වෙලා ලෙඩ හදා ගන්නවා. වැඩිපුර අනවශ්‍ය විදිහට කෑම කනවා, නොයෙකුත් ලෙඩ හැදෙනවා. නේද? ලෙඩ වෙලා ලෙඩ වුණාට පස්සේ ප්‍රනීත කෑම කණ්ඩම් බැරි වෙනවා. නේද? ඒක කොච්චර දුකක්ද? ලෙඩ වුණාන් පස්සේ සීනි කන්න බැරි වෙනවා ඊළඟට ඒ වගේ නොයෙකුත් දේ කන්න බැරි වෙනවා නේද? එතකොට කොච්චර දුකක්ද? බලන්න මේ ස්වල්ප ආස්වාදයේ ආදීන ගොඩයි කියන එක දැන් තේරෙනවද? ඒ කෑම හොයන්නත් අමාරුයි. කුඹරක් හදන්න ගියත් වෙන භවභෝගයක් වගා කරන්න ගියත් ගොඩාක් දුක් විඳින්න වෙනවා. ඊට පස්සේ කෑම බීම කඩෙන් බඩු ටික ගේන්නත් කොච්චර දුකක්ද බලන්න. කඩෙන් බඩු ටික අරගෙන බස් එකේ ගේන එක පහසුයිද? ඒව පවා දුක් සහිතයි නේද? මේ කාම ලෝකේ ස්වභාවය. මම මේ ඔබ හීන වීරියට වටන්න නෙමෙයි කියන්නේ. මේක තේරුම් ගන්න කල්පනා කළ යුතු දේවල්. නැත්තම් ඔබගේ වීරිය අඩු කළා දාලා සාමාන්‍ය ලෝකේ ජීවත් වෙන තැන වීරිය අඩු කරන්නේ නෙමෙයි යන්නේ මම. නුවණ පාවිච්චි කරන්න. ඒකයි මධ්‍යස්ථ හිතන අන්තගාමී වෙන්න එපා කියලා කියන්නේ. ඊට පස්සේ කැම වෙලක් උයා ගන්න කොච්චර අමාරුද බලන්න. අද කාලෙන් ගෑස් ලිප් ආදී දේවල් වලින් මිනිස්සු යම් පහසුවක් තියෙනවා. ඉස්සර එහෙම නෑ. ඉස්සර ඊටතර අමාරු. දර හොයා ගන්න ඕන. දුම් දාගෙන දර වලින් උයාගෙන දලි වලන් පාවිච්චි කරමින් ඒ වගේ ගොඩාක් දුෂ්කරතා මැද තමයි කැම ටිකක් හදාගන්නේ. ඒ කැම ටික කන්නේ දුම් දාගෙන දාඩිය පෙරාන කැම කදිනේ. ඈ පොඩ්ඩක් ලුණු එහාට මෙනුත් අමාරු කන්න. පොඩ්ඩක් මිරිස් එහාට මෙනුත් අමාරු කන්න. පොඩ්ඩක් වෙනස් වුණොත් බඩ අජීර්ණ වෙනවා, බඩේ කැක්කුම් වෙනවා. මොන දුකක්ද විඳින්නේ කාම ලෝකෙනේ? සැප චුට්ටයි දුක් ගොඩයි කියලා දැන් තේරෙනවද? හිතූ හිතූ පැත්තේ සැප කියලා අපි හිතුවට හිතූ හිතූ පැත්තේ දුක් නේද තියෙන්නේ? මුලාවෙන් කල්පනා කරොත් හිතූ හිතූ පැත්තේ සැප කියලා හිතනවා. ඇත්තටම කල්පනා කරොත් හිතූ හිතූ පැත්තේ දුක් තියෙන්නේ. අන්නේ අතහරේ දකින්නයි අර ඇස ඕනෙන්නේ. ඒ ඇස වැහෙනවා කාම විතර්කේ. ඇත්ත ඇත්තටින් දකින්න බෑ. කාම විතරකයේ බහුල කරන කෙනාට ඇස නැති වෙලා යනවා. දකින්න බෑ. එයාට ගුටි බැට කකා කාමයන්ට යනවා. අවුවේ පිච්චි පිච්චි කාමයන් හොයාගෙන යනවා. කඳු නැගගෙන කාමයන් හරහා කාමයන් හොයාගෙන යනවා. ගව් ගණන් ඈත යනවා බඩගින්නේ පිපාස යනවා කාමයන් හොයාගෙන. ඒකේ දුකක් තියනවා කියලා තේරුම් ගන්න ඇහැ නැහැ, නුවණ නැහැ. ඒයි කාම විතරක නිසාම අන්ධ වෙලා, ඇස නැති වෙලා, නුවණ නැති වෙලා, මිනිස්සු ආශ්‍රණ වෙලා ස්වල්ප කාමයකට ජීවිතේම කැප කළ සමහර ජීවිතේ නැති කර ගන්නවා. සමහරගේ අය ජීවිතේ නැති වෙනවා. මැරිලා යනවා කාමයන් නිසාම. සමහර ඊටාම රළු විදිහේ පොඩි ධනයක් හොයන්න භයානක රැකියාවල නිරත මිනිස්සු ඉන්නවා. සමහරු අවියායුධ ඇසුරු කරමින් මංකොල්ල කන ආදී දේවල් කරන්නේ කාමෙන් හොයාගෙන. නේ? වෙන දෙයක් හොයන කරන්නේ නැහැ නේද? එන බලන්න මේ කාමයන් සහිත ලෝකයක කාමයන්ගේ ආස්වාදයේ ආදීනව කියන මේවා තෝර බේර ගන්න නැතුව ආස්වාදයට රැවටිලා මිනිස්සු දුකෙන් දුකටපත් වෙන හැටි. නමුත් මේ කාම ලෝකේ උනත් අපට බුදුරජාන් වහන්සේගේ ධර්මයේ ලැබුණ නිසා මේවායි ස්වභාවය තේරුම් ගන්න පුළුවන්කම ලැබුණා. ස්වභාවය තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. එම තේරුම් අරන් මෙහි ආස්වාදයේ ආදීනවේ නිස්සරණය. කාමයන්ගේ ආස්වාදයේ ආදීන නිස්සරණය කියන ඒ ධර්මයන් තුන තේරුම් ගන්න. නිස්සරණය කියලා කියන්නේ ඇල්ම දුරු කිරීමෙන් ඇතිවෙන දේ යමක ඇල්ම දුරු කරොත් එයින් බේරෙන්න පුළුවන්. ඒකයි නිස්සරණය කියලා කියන්නේ. ඉතින් ඒ ඇල්ම දුරු වීම හටගන්නේ කොහොමද? ආදීනව තේරුම් ගැනීමෙන් ඇල්ම දුරු වෙන්න පටන් ගන්නවා. ගින්දරෙන් පිච්චෙනවා කියලා දන්න කෙනා ගින්දර පරිහරණය කරන්නේ ඇල්ම නැතුවයි. ගින්න පරිහරණය කරනවානේ. ඇල්ම නැතුව පරිහරණය කරන්නේ. අපිට ගින්දර ටිකක් දාලා යන්න දුක හිතෙන්නේ නැහැ. නේ? අපි ගින්දර ටිකක් පරිහරණය කරන්නේ ඒකට කිජුව නෙවෙයි. පරිස්සමෙන් පරිහරණය කරනවා. ආන් ඒ විදිහට තේරුම් ගන්න කාමයන්ගේ ආස්වාදයේ ආදීන නිස්සාරණය කියන ඒ ධර්මයන් තුන හොඳින් තේරුම් ගත්තොත් අල්ම දුර වෙන්න පටන් ගන්නවා. අවම දෙයින් සතුට වෙන්න පුළුවන් ස්වභාවය ඇති වෙනවා. ලද දෙයින් එයා සතුටු වෙනවා. අවම දෙයින් යැපෙන්න එයා පුරුදු වෙනවා. ලද දෙයින් සතුටු වෙනවා. එයාට ප්‍රඥාව ඉපදෙනවා. ප්‍රඥාව බලවත් වෙනවා. ඉතින් ආන් මේ විදිහට කාම ලෝකේ වාසය කරන කෙනා යලි හීන කාම ලෝකෙට එන්නේ නැහැ. කාම ලෝකෙන් චුත වෙද්දී දුකසේ චුත වෙන්නේ නැහැ. මක්නිසාද කාමයන් ගැන ඇල්ම අතහැරලා ආදීනව තේරුම් ගනිමින් කාමයන් පරිහරණය කරන කෙනා ගින්නෙන් පිච්චෙන බව දැන දැන දැනගෙන ගින්න පරයන්න කෙනා ඒ ගින්න නිවල දාලානේ අපි එන්නේ. ඒ වගේ අපි කාමයන්ගේ ආස්වාදේ ආදීනව නිස්සරණය හොඳින් දැනගෙන අවශ්‍යතාවයට පමණක් කාමයන් ඇසුරු කරගෙන වාසය කළොත් ඒ ආදීනව දන්න නිසාම ඒ අවශ්‍යතාවයෙන් පස්සේ කාමයන් අතහැරලා ඇල්ම දුර වෙලා කියන්නේ ඒකයි. ඒතර අපි අන්තිම හුස්ම හෙලද්දී අපිට හිත හිතා ඉන්න කාමයක් නැහැනේ. නේද? පැහැදිලිද ඔකට? එහෙනම් මේක දවසෙන් උපදින්න මේ මේ ස්වභාවය දවසෙන් උපදවන්න බෑ. දෙකකින් උපදවන්න බෑ. යලි යලි ධර්මයේ අහමින් මේ ධර්මයේ තේරුම් ගනිමින් කලක් පුරුදු කරනකොට ඔබට මේක තේරෙයි. මේ කරන පිළිවෙල. ඒ නිසා යලි යලි ධර්මයේ අහන්න ඕන. ඒ ධර්මයට අනුව තේරුම් ගන්න ඕන. එතකොට මේ ධර්මයේ පිළිසරණ පිහිට ඒකාන්තයෙන් ලබන්න පුළුවන්. කාම ලෝකයෙන් චුත වෙද්දී කාම විතරක රහිත අය විදිහට චුත වෙන්න පුළුවන්. කාම විතරක බලවත් කෙනෙක් විදිහට චුත වුණොත් මොකද වෙන්නේ? කාම විතරකම බලවත් කර කර කර කර ඉන්නවා යම් කෙනෙක්. ඔහුට කාම විතරකෙන් සීමා වෙන්නේ නැහැ නේද ඔහු? ඔහුගේ සිත. ව්‍යාපද විතරකේ කරා ඔහු යනවා. මොකද ඒක ස්වභාවයක්. තමන්ගේ වස්තුව ගැනම තමන් ළඟ තියෙන මිල මුදල් ආදී දීපල ආදී දේවල් ගැනම ආස්වාදිනනු කල්පනා කර කර කර ඉන්නවා. එතකොට ඒකට කෙනෙක් ඇවිල්ලා හානියක් කරයිද හානියක් කළා මේ විදිහට කල්පනා කරනකොට කාම විතරකෙන් එහාට යනව නේද හිත? ව්‍යාපද විතරකයට යනවද නැද්ද? යනවා. බැරි වෙලාවක් කෙනෙක් ඇවිල්ලා දේපල වලට හානි කළා. දේපල සොරකම් කළා. ඒ වගේ දෙයක් කළොත් ව්‍යාපද විතරකෙන් එහාට යාගේ විතරකය නරක පැත්තට හැරෙනව නේද? නේද? වෙනවද නැද්ද? එතකොට නේද හිංසා කරන්න හිතෙනවා, පීඩා කරන්න හිතෙනවා. ඊට පස්සේ කෙනෙක් එතනින් නතර වෙන්නේ නැහැ. හිංසා කරන්නත් පටන් ගන්නවා. පීඩා කරන්න පටන් ගන්නවා. බලන්නතර විතර්කයේ වචන බවටපත් වෙනවා. පරුස වචන, රළු වචන පාවිච්චි කරනවා. එතනින් නතර වෙන්නේ නැහැ. කායික හිංසා, වද හිංසා දෙන්න පටන් ගන්නවා. එහෙනම් බලන්න මේ අකුසල විතර්කයකින් කුසල් ඉපදෙන්නේ නැහැ. එහෙනම් අකුසල විතර්ක බලවත් කරන කෙනාට කුසල් උපදින්නේ නැති නිසා ඔහුට කුසල විපාකයක් නැහැ. නේද? කුසල් උපදින්න නැත්නම් කුසල විපාකයක් ඔහුට නැහැ නේද? කුසල විපාකයක් නැත්නම් කය බිඳීම අලාට පස්සේ කුසල විපාකයක් සහිත ලෝකයකට යා ඉන්නේ නැහැ. එහෙනම් කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසා විතරක අතිශයින් භයානකයි, අතිශයින් අනුතරදායකයි, බැහැර කළ යුතුයමයි. ඒ විදිහට බැහැර කළ යුතු බව තේරුම් ගනිමින් ඒ විතරක බැහැර කරන්න උත්සාහ කරන්න. ඊළඟට තවදුරටත් තේරුම් ගන්න මේ අකුසල විතරක අප දුරු නොකළොත් දුක් සහිත මරණයකටයි අපට මුහුණ දෙන්න වෙන්නේ. දුක් සහිත මරණයක් භාගතුන් වහන්සේ වර්ණනා කළේ නැහැ. ඒ නිසා ප්‍රමාද නොවි මේ අකුසල විතරක බැහැර කළ යුතුයි කියන ස්ථිර අදිෂ්ඨානෙට එන්න. එතර ඔබට සාර්ථක වෙන්න පුළුවන්. පැහැදිලිනේ? ඊළඟට තේරුම් ගන්න අපි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අනුව අහලා ඉගෙනගෙන තිබෙනවා කාම ලෝකය කියලා තැනක් ගැන රූප ලෝකය කියලා තැනක් ගැන අරූප ලෝකය කියලා තැනක් ගැන නේද? එතකොට අපි අපි ඉන්නේ කාම ලෝකේ නේද? අපි ඉන්නේ කාම ලෝකේ. චාතුම් මහරජික දෙවියන්, තාවතින්ස දෙවියන්, ඒගොල්ල කාම ලෝකයේද නේද? එතකොට යාම ලෝකයේ, තුසිත ලෝකයේ ඒගොල්ල කාම ලෝකයේ එතකොට බ්‍රහ්මකායක දෙවියන් ඒගොල්ල රූප ලෝකේ බ්‍රහ්මීන් ඇවිල්ලා කාම ලෝකේද? බ්‍රහ්මීන් කාම ලෝකේ නෙවෙයි. ඒගොල්ල රූප ලෝකේ. පැහැදිලිද? ඒ වගේ අරූප ලෝකයේ කියලා එක්කුත් භාගතුන්ස් පෙන්වා දෙනව නේද? කොයිද? නිව සංඥා නා සංඥා ආයතන ලෝකය අරූප ලෝකයට ආйти. විඤ්ඤාචඤ්ඤාත ලෝකය ආකින්චඤ්ඤාතන ලෝකය නීව සංඥා නා සංඥා තැන් ලෝකයේ ඒවා අරූප ලෝක වලටයි අයිති. අරූප ලෝකයේ කාම විතරක පවතිනවද? ව්‍යාපාද විතරක පවතිනවද? විහිංසාව විතරක පවතිනවද? නෑ නේද? ඒ ලෝකේ කන්නේ නෑ. රූප ලෝකේ රූප ලෝකය කියලා කියන්නේ පළවෙනි ධානයේ, දෙවෙනි ධානයේ, තුන්වෙනි ධානයේ, හතරවෙනි ධානයේ ධාන සමාධි හතර වඩලා ඒ සමාධි නොපිරිහෙන විදිහට පවත්වාගත්ත අය කලුරිය කරාට පස්සේ ඉපදෙන තැන්. ඒවා රූප ලෝක, බ්‍රහ්ම ලෝක වලට අයිති. ඒ ලෝකවල කාම විතරක තියෙනවද? නැහැ. ව්‍යාපාද විතරක නැහැ. විහිංසාව විතරක නැහැ. ඇයි රූප ලෝකෙත් අරූප ලෝකෙත් කාම ව්‍යාපාද විහිංසාව විතරක නැත්තේ? හ්ම්? ඒවා සහිත අය ඒ ලෝකේ ඉපදෙන්නේ නැහැ. ඒවා බලවත් කරන කට්ටිය ඒ ලෝකේ ඉපදෙන්නේ නැහැ. ඒවා බලවත් වෙන්න කට්ටිය ඒ ලෝකේ ඉපදෙන්නේ නැහැ. කාම ලෝකේ තමයි මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක තියෙන්නේ. නමුත් ඒ විතර්ක බහුල කරන කෙනා යලි කාම ලෝකෙට එන්නේ කාම ලෝකේ මනුෂ්‍ය ලෝකයටත් දිවි ලෝකයටත් එන්නේ නැහැ. කාම ලෝකයේ තුලත් තිරිසංග ලෝකයේ പ്രേත ලෝකයේ නිරීකින් තැන් වලට යන්නේ අකුසල විතර්ක බලවත් කරන අය. යම් කෙනෙක් මේ කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසාව විතර්ක මුළුමනින්ම නිරුද්ධ කළොත් සම්පූර්ණයෙන් නැති කළොත් ඔහු කාම ලෝකෙට යලි එන්නේ නැහැ. කාම ලෝකෙට යලි එන්නේ නැහැ කියලා කියන්නේ ඔහු දුක්පක්ෂයෙන් ගොඩාක් ඈතට ගිහිල්ලා. දැන් කාම ලෝකයේ තුලත් මනුස්ස ලෝකයේ සුගතියක්. නේද? චාතුම් මහ රාජිකත් ලෝකයේ යාම ලෝකයේ තුසිත ලෝකයේ සුගති ලෝක. නමුත් ඒවයෙත් දුක් තියෙනවා. ඒවයෙත් කම්සප තියෙන. ඒවයෙත් කාමෙන් නිසා දුක් හට ගන්නවා. නමුත් ඒ කාමෙන් අතහැරලා කාමයන් නිරුද්ධ කරගෙන බඹලෝ යනවා නම් එයි මේ කාමයන් නිසා වන දුක් නෑ. ඒකයි මේ ව්‍යාපාද විතරක, කාම විතරක, ව්‍යාපාද විතරක, විහිංසාව විතරක දුක් පක්ෂයටයි අයිති කියලා භාගතුන් පෙන්නනවා. නෙක්ඛම විතරකය, අව්‍යාපාද විතරකය, අවිහිංසාව විතරකය දුක් පක්ෂයට අයිති නෑ. නිවන් පැත්තටයි අයිති වෙන්නේ. ඒ විදිහට තේරුම් ගනිමින් මේ අකුසල විතර්කයන් සියල්ල දුරින් දුරු කරගන්න කල්පනා කරන්න අපි ඔබ කාටත් සෙත් පතනවා මේ උතුම් ධර්මයන් උපකාර කරගෙන කාම විතර්ක ව්‍යාපාද විතර්ක විහිංසා විතර්ක කියන අකුසල විතර්ක බැහැර කරගෙන නෙක්කම් විතර්ක අව්‍යාපාද විතර්ක අවිහිංසා විතර්ක කියන කුසල විතර්ක බලවත් කරගන්න සියලු දෙනාට වාසනාව උදා වේවා